දෙයක් අවුරුදු ඔබතුමා අපි හිතමු ඔබතුමා අවුරුදු ගාණක් ආපස්සට යන ඥානයක් ඔබතුමාට හම්බ වෙනවා. ඔබතුමා යනවා ආපස්සට ජීවිතේ. ඔබතුමා යනවා විවාහ වෙච්ච දවසට. ඔන්න දැන් ඔබගේ වෙඩින් එක ලෑස්ති කරලා තියෙනවා. දැන් මේ ඒ දවසේ තමයි දැන් ඔබතුමා ඉන්නේ දැන් මේ. හරිද? ඔබතුමා දැන් මනමාලියත් එනවා උතන්ට ඔබතුමාගේ නෝනා. ඔන්න මනමාලියත් උතන්ට ආවා. දැන් ඔය විවාහ මංගල්‍ය සිද්ධ වෙන්න යන්නේ ඔබතුමා තීරණයක් ගන්න මම විවාහ වෙන්නේ නැහැ කියලා. ආ. ඔන්න දැන් ඔබතුමා විවාහ වෙන්නේ නැහැ. හොඳට ඔය තීරණයත් එක්ක ඔබතුමා තීරණයක් ගත්තා කියලා හිතන්නකෝ විවාහ වෙන්නේ නැහැ කියලා. ඔන්න ඔබතුමා තීරණයක් ගත්තා ක්‍රියාත්මක කරා. ආ. ඔතන ඉඳන් මේ වෙනකන් ඔබතුමාගේ ජීවිතයේ ඔක්කොම සිද්ධි ටික වෙනස් නේද? වෙනස් වෙනවා. ඒ සිද්ධිත් එක්ක ඔබතුමාගේ ජීවිතයේද විතරද වෙනස් වෙන්නේ? ඒ තීරණයත් එක්ක එතන ඉඳන් ඔය ඔක්කොම ජීවිතවල සිද්ධි ටික වෙනස් වෙනවා නේද? ඔව් ඔව් එතකොට බලන්න එතකොට ලෝකයෙන් වෙනස් වෙනවා නේද? ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙත් එක්ක ඊට පස්සේ ඒගොල්ලන්ගේ ලින්ක් එකත් එක්ක තියෙන ඔක්කොම වෙනස් වෙනවා නේද? ඔව් ඔව් ලෝකයෙන් වෙනස් වෙනවා නේද? හේතුඵල නේද? එතකොට ඔබතුමා එක්කෙනෙක් වුණොත් ඔහොම වෙන්නේ නැහැ එතකොට ඔබතුමාට පේනවද ලොකු පැනල් එකක එක පොයින්ට් එකක් කියලා උතන? ඔව් දැන් ඔබතුමා ওই විදිහට මේ සංසාරයෙන් නිදහස් වෙන්න මෙතනින් ওই පොයින්ට් එක වෙනස් වුණොත් ඔතනින් එහාට යන්න තිබිච්ච ඔක්කොම ටික වෙනස් වෙනවා නේද? ඔය ලින්ක් එක ඇතුලේ මේක බලන්න මේක ටිකක් ලොකු කතාවක්. ඔව් ඔව් මම හිතනවා ඔබතුමාට ගන්න පුළුවන් වෙයි කියලා මම මේ කියන කතාව. ඔව් අනිවාර්යයෙන්. එතකොට බලන්න ඒක ඇතුලේ තියෙනවා නේද මහා ගැඹුරු කතාවක්. එහෙනම් ඔබතුමා කියන්නේ එක්කෙනෙක්. ඔබතුමා එක්කෙනෙක් විතරක් වුණා නම් බලන්න ඔබතුමා එක්කෙනෙක් විතරක් වුණා නම් ඕක ওই විදිහට මුළු ලෝකයක් වෙනස් මුළු ලෝකයකට බලපායිද? නෑනේ. එතකොට බලන්නකෝ. මොකක්ද එහෙනම් ඔතන ওই තියෙන්නේ? ටිකක් ගැඹුරට බලන්න. ඔව් ලොකු පද්ධතියක හැමෝම චූටි කොටසක්. අන්න බලන්න ඒ කොටස මුළු ලෝකේ ඒ කොටසේ වෙනස් වීම මුළු ලෝකේ අනිත් හැම කොටසටම බලපානවා. අන්න බලන්නකෝ. අන්න බලන්නකෝ. මේක දැන් අවබෝධ නොවුනොත් ඔබතුමාට පේනවද ඔබතුමා නතර වෙන තැන කොහෙද ඒ ඔක්කොම වෙනස් වෙනව නේද මෙතනින් මේක නතර වුණොත්. එතකොට බලන්න මුළු ලෝකෙකම අනාගතයත් ඔබතුමා වෙනස් කරනවා නේද? වෙන්න තියෙන සිදුවීම් ඔක්කොම පාර මේක දිහා මේක ගන්න එපා ළඟින් හොඳ මේක ළඟින් නවන්න එපා ඒක නම් නැත්ත ඒක නම් නැත්ත නේද ඒ කියන්නේ අපි කෙනෙක් කෙනෙක් මාර්ගඵලයකට එනවා කියලා කියන්නේ මුළු ලෝකයක් වෙනස් කරනවා කියන එක අන්න බලන්න ඔයකට මේක මේක මේ මේ ලේසි පහසු කතන්දරයක් නෙමෙයි ඔතනින් එහාට ඕක අනවබෝධයෙන් යන ගමනක සංසාරේ යන්න හිටපු ඔක්කොම ටික නිදහස් වෙනවා නේද ඔබතුමා මෙතන නිදහස් වුණා. ඔව්. ඔබතුමාට මෙච්චර කාලයක් කරගන්න බැරි වෙච්ච නිසා එක එක විදිහට ආව නේද කකුල් හතරෙන් කකුල් දෙකෙන් ඒ කියන්නේ එක එක විදිහට 31 ලෝක ධාතුවේ කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකය ඔය කියන්නේ 31 ලෝක ධාතුවේ එක එක රූපයන් අරගෙන රූප වෙනස් කර කර ආපු ගමනක එක එක තැනක් නේද මේ තියෙන්නේ ඔන්න බලන්න මෙතනින් නිදහස් නොවුනොත් ඔය විදිහටම එක එක හැඩතල අරගෙන යන්න තියෙන ගමනම වෙනස් වෙනව නේද නිතර. දැන් මේක වෙනස් කරු. බලන්න මේ මේ කතන්දරේ මේ සරල කතන්දරයක් නෙමෙයි. එතකොට බලන්න ඔබතුමා කියන තැන ඔන්න බලන්න. එන ඔබතුමා මෙතන නිදහස් වෙනවා කියන්නේ. අර ඔක්කොම නිදහස් නේද? ඊට පස්සේ ඒකත් එක්ක යන්න ගමන ඉන්න තව දැන් බලන්න මේ මේ මේ ඉපදිලා ඉන්න මේ මේ භවය තුල මේ අත්භවය තුල ඔබතුමත් එක්ක ওই ලින්ක් එක ඇතුලේ කොච්චරක් ඉන්නවද කට්ටිය? ඔබට ගණන් කරන්න පුළුවන්ද? බෑනේ නේ. ඉතකොට බලන්න. my goodness. ඒ වගේ අර ඉස්සරහට යන්න තියෙන ඔක්කොම කොහොම නිදහස් නේද? ඒ ගමනේ. ඒතරම් නෑගේ මයිල් කෙලින් වෙනවා මේක ඇහෙනකොට. <laughs> ඔබතුමාට මේක ඇහෙන්න ඕනේ සුරේන් මහත්තයා. මොකද ඔබ දායාද කරා මේ ලෝකෙට මහා පණිවිඩයක්. ඒ පණිවිඩය ඇහිලා එච්චර ප්‍රමාණයක් දැන් මේක නිදහස් වෙලා යන්න ඇවිල්ලා ඉන්නවා. දැන් ඔබතුමාට තේරෙනවද? ඒක අහේතුවකට නෙවෙයි කියලා. එහෙනම් බලන්න එක්කෙනෙක් මේ ධර්ම අවබෝධයට එන්න එක්කෙනෙක් මේ මේ මේ සරු බීජයක් වපුරන්න දෙන්න දායකත්වය ගැඹුරු ඔබතුමාට පේනවද දැන් කොහොමද කියලා. එහෙනම් සරු බීජයක් වපුරනවා කියන එක ඒක හිතා ගන්නද? අනේ ඔබට වැටේවා මේක. මේක දවසක කෙනෙක් ඇහුවොත් ඒ හැමෝටම මේක වැටහෙනවා මේ කියන කතාව. ඔව්. ඔව් ඔව්. මේක මේක ලේසි පාසු කතාවක් නෙමෙයි. ඔව් ඔව්. එහෙනම් බලන්න එහෙනම් එක්කෙනෙක් පහන නිවිලා වගේ නිවිලා යනවා කියන්නේ ඒ කතාවේ ගැඹුර බලන්න නිකම්ම නිකම්ම නිකම් මේ පහනක් නිවිලා යන කතාවක්ද තියෙන්නේ කියලා. ඒක තමයි ඒක මට ඒක ඒක තමයි අර අර මම විවාහ වෙච්ච දවසට ගිහිල්ලා ඒ අරගෙන ඒ උදාහරණය එතනින් තේරුණු එක ඒක ඒක මාරයි ඒක මට හිතා ගන්න බෑ ඒක කොච්චර ලොකු දෙයක් අපි කරන්න යන්නේ කියලා එක පැත්තකින් ලෝකෙම වෙනස් කරන්න යන්නේ අන්න බලන්න එතකොට බලන්න ඔතන නේද පරාර්ථය කියන එක තියෙන්නේ දැන් ඔබතුමාට මේක මේක අපිට මේක කොනක් හොයන්න පුළුවන්ද කියලා වැඩක් නැහැ. එහෙනම් අර නිවිලා ගිය පහන නිවිලා ගිය ඔක්කොමලා කළා ගිය ওই ටික නේද? ඔව් ඔව් ඔව්. නාහන්සේලා විතරක් නිදහස් වෙලාද ගිහිලා තියෙන්නේ? කී දෙනෙක්ව නිදහස් කරලා තියද? අන්න බලන්න ඒක අපිට මේ අපිට පෙන්වන්න පුළුවන්ද මේ ගඟක තියෙන ඉවුරක වැලි කැට ගන්න වලින්? ගණන් කළා. ඒකන්න මේ බලන්නකෝ. එහෙනම් ඔබට පේනවා නේද මේ කතන්දරය ඇතුලේ හැංගිලා තියෙන අපිට මේ අපිට කවදාකවත් නොහැටිවිච්ච මේ කතාව එන බුදු බුදු කෙනෙක් පහළ වෙන්න මේ කල්ප ගානක ගමන බුදුහාම පේනවා මොන තරම් දුෂ්කර ගමනක්ද කියලා මේ ඇවිල්ලා තියෙන බුදු කෙනෙක් පහළ වෙනවා කියන කතන්දරේ. ඒ බුද්ධ කල්පයක ඉපදෙන්න අපි කොච්චර පිපුණු කුසලයක් කළා තියෙන්න ඕනේද? නේද? ඒ ඉපදිලත් අපිට මේක නොතේරෙනවා නම් අපි තරම් අඥානියව තව ඉන්නවද? ඒතකොට බලන්න මේ මේ කතාවේ බලන්න සොරෙන් මහත්තයා අපි පටන් ගත්තේ මොන චුට්ටි තැනක් නේ. නමුත් ඔබතුමාට පෙවුණා නේද? එහෙනම් බලන්න ඔබතුමාගේ මේ ස්වභාව දහම කියන කතන්දරේ. සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා යන තැනක් නේද ඔබතුමා මේ දැක්කේ? ඒක තමයි. දැන් ඇත්තටම ඔය ටිකම ඇති මේ මේ ගමනට තියෙන උනන්දුව මේ ගමනට තියෙන කැපවීම වැඩි කරලා යන්න ඔය ඇහුණු ටිකම ඇති ඒ කියන්නේ අපි මොන තරම් ලොකු දෙයක්ද මේ කරන්න යන්නේ කියන එක. එතකොට අපි දීලා වටිනාකම් දීලා යන්නේ කොහෙද කියලා පේනව නේද? මොන තරම් තුච්ච නිංජිත ගමනක්ද අපි මේ හිත අරන් යන්නේ. නේද ඒක තමයි තමයි ඒක තමයි අන්න බලන්න එතකොට බලන්න අපි අපි එහෙනම් අපිට වෙලාවක් නැහැ මේ මේ මේ ටිකට ඇහුම්කන් දෙන්න නේ මේක මම හොඳටම අත්දින්දා මේ මහත්තයා මේ පෞගිය කාලේ මේ YouTube හරහා ආපු අයගෙන් ඒගොල්ලෝ දැන් ඇවිල්ලා මට සාකච්ඡාවකට කතා කරනවා මං එතුමගෙන් මං එතුමන්ලගෙන් අහනවා ඕගොල්ලන්ට සුදුසු වෙලාව මොකද්ද කියලා ගොඩාක් දෙනෙක් දීපු උත්තර දැක්කම මට හරි කලකිරීමක් ඇති වුණා. මොකද දන්නවද? ඒගොල්ලෝ සියලු වැඩ ඉවර කළා තමයි මේ වැඩේට ලැස්ති වෙන්නේ. ඒ කියන්නේ මායාවේ ලෝකයේ හොඳට පරිහරණය කළා මායාවේ ඔඩොක්කේ ඉඳලා තමයි බුදුහාමුදුරුවන්ගේ පාත්‍රය අතර ගන්න හදන්නේ. කවදාකවත් වෙන්නේ නැහැ. කවදාකවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සද්ධාව කියන එක ඇත්තෙම නැහැ. සද්ධා ඒ කියන්නේ ඒ බලන්න අපිට මේ ධර්මයේ ගන්න ඔබතුමා කතෝලික මහත්මයෙක් නේ මම ඒක දැනගත්තේ පස්සේ ඔබතුමා ඒ බලන්න ඔබතුමා කතෝලික වුණේ උපැන්න සහතිකින්. ඔව්. නේද? ඔබතුමා මේ ලෝකෙන ඉපදිච්ච පහළ වෙච්ච එක් ජීවියෙක් පමණයි තව. නේද? එහෙනම් බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ නැහැ මේ බෞද්ධයන්ට. එහෙම කට්ටියකට දේශනා කරේ නෑ නේද ජේසුස් වහන්සේ දේශනා කරේ නෑ ක්‍රිස්තියානි කට්ටියකට නේද අනිත් අනිත් ආගම්වල අයත් එහෙම එහෙම කට්ටියකට දේශනා කරේ ධර්මයේ නේ එහෙනම් මේ සියලු සත්‍යයන්ට මේ ගමනින් ඉගොඩ වෙනවා මේ ධර්මයේ දේශනා කරේ නේද ඔබතුමත් ඒකේ එක්කෙනෙක් නේද එහෙනම් බලන්න ඔබතුමන් මේ මේ දැලට අහු වෙලා මේ මාර්යාගේ දැලට අහු වෙලා ආපු ගමනක එක තැනක පුරුකක ඔබතුමාට ඔබතුමා මොන මොන ආගමක වුණා ඔබතුමා ඔබතුමාට මේ ධර්මයේ ඇහෙන්න ඇහෙන්න විතරක් නෙමෙයි ඒ ඇහිච්ච ධර්මයේ නිසා තව බොහෝ දෙනෙක්ගේ ඇස් ඇරවන්න ඔබතුමා උදව් වුණා එතකොට බලන්න ඒ කතාවේ ඇතුළේ බලන්න එහෙනම් ඔබතුමා කතෝලිකයේද බෞද්ධයේද හින්දුද මුස්ලිම්ද මේ කියන කතන්දරයක් නෙවෙයිනේ තියෙන්නේ නේද එනම් බලන්න එන ඔබතුමාගේ මේ ඔබතුමාගේ දාය දායකත්වයත් එක්ක ඒ කරපු සාකච්ඡාව ඇස් ඇලගත්ත කට්ටිය බෞද්ධයෝ විතරද අන්න බලන්නකෝ නේද එතකොට බලන්න ඒ අපි හිතුව බෞද්ධයෝ කියලා හරි ඒ බෞද්ධ ඔක්කොගේ මැස් අරවන්න ඔබතුමා කතෝලිකයෙක් කියලා ඉපදිලා දීපු දායාදේ ඔන්න තරම් වටිනවද නේ දැන් මේ මොහොතේ මේ කතන්දරේ ඈ මේ කතන්දරේ බලන්න කවදාකවත් එළියට ආපු නැති ලොකු කතන්දරයක් අපිට එළියට ගන්න පුළුවන් වුණා. ඒක තමයි නේද? පළවෙනි වතාවට මහිම කතාවක් මම හිතුවේ. මම කිව්වේ තාම මගේ ඌස් බම්ස් එනවා. තාම මගේ මේ හයිස් එනවා. මේක මතක් වෙන මතක් වෙන සරේට මේ කිව්ව කතාව. සාදු සාදු සාදු එහෙනම් බලන්න මේක ඇහෙන්නත් ඔබතුමා මෙතනට එන්නත් අහේතුවක් අහේතුවකට දොකු උනේ. කිසිම හේතුවක් නැහැ. නේද? කිසිම අහිතක් නැහැ. අන්න බලන්න ඒ හේතු සකස් වීම තුල තමයි තව බොහෝ ඔබතුමාට මෙන්ම අනිත් බොහෝ පිරිසකට අන්න බලන්න පෙර පෙර නොතිබී හටගන්න මොහොතක පෙර නොයසූ දහමක් හැම මොහොතකම ওই සිද්ධියමයි සිද්ධ වෙන්නේ. අපි අන්ධයෝ බීරෝ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඇස් තිබුණාට කවදාකවත් රූප දැක දැකලා නැහැ ලෝකේ. අපිට කන් තිබුණාට කවදාකවත් මේ ලෝකේ අපි අහලා නැහැ. ඇහිල නෑලන ඇයින අපිත් ඉදල දින අදගොලු බිහිරෝ ටිකක් වගේ හැමදාම ඒලා බලන්න ඔන්න ඔය ආර්ය ඇහැ පිහිටපු වෙලාවක තමයි මේ කතන්දරේ තේරෙන්න පටන් ගන්න මේ ආර්ය ඇහැ එහෙනම් බලන්න ඔබතුමාට ඒ කතා කරපු දේවල් ගැන මොනවාද ඇත්තටම ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමාට කතා කරන්න පුළුවන් කියන්න බලන්න ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමාට මොකද දැනුනේ ඇත්තටම <laughs> දැන් තේනවා නේද මේ කතන්දරය ඇතුලේ <laughs> ඔන්න ගැඹුරක්ද කියලා ඒක තමයි ඇත්තටම කියවොත් මම අද බොහොම පොඩ්ඩක් තමයි ගලන තියෙන්න ලොකුට බදන්නේ ඉගෙන ගන්න එතකොට මට හැබැයි ඔබතුමා කියවට මට හොඳට පැහැදිලි වෙනවා ඉතින් මේ ඒ කියන්නේ අපි කොහොමද මේ භෞතිකය හදාගන්න කියන එක අපි අපි කොයි විදිහට දෙයක් හදාගන්න කියන එක මට තේරුණා. ඊට අමතරව විශේෂයෙන්ම මට ඔළුවට ගිය හොඳටම ඔළුවට ගිය කාරණේ තමයි මේ අපි කරන්නේ මොකද්ද? එතකොට මේ කරන එක හරහා කොහොමද මේක ලෝකෙට බලපාන්නේ? මේක කියන වැදගත්කම කොච්චරද කියන එක. මේ ඒ කියන්නේ දැන් ඇත්තටම අපි මේක කරාට දැන් අපි මේක කරගෙන යනකොට හිතට අහුවෙනවනේ. හිතට අහුවෙච්ච වෙලාවට හිතත් එක්ක ඒ ඕගේ ගහගෙන යනවා. ඉතින් දැන් ඒ ඕගේ ගහගෙන යනකොට අපි උත්සාහවන්ත වෙලා මේ චුට්ටක් ඒකෙන් ගැලවිලා මේක කරන්නේ නැතුව සමහරලාට ටිකක් දිගටම ගහගෙන යන්න බලනවා. දැන් තේරෙනවා ඒක උත්සාහවන්ත වෙලා කොච්චර හරි මේක කරන එකේ වැදගත්කම කොච්චරක්ද කියන එක. ඒ කියන්නේ මුළු මානව වර්ගයාටම තියෙන මාර දයාවකින් පරාර්ථයකින් ඒ වගේම මේ කරන වැඩේ ලොකු වැඩක් කියන එක ඒක මේ මේ මට විතරක් කරගන්න දෙයක් නෙමෙයි කියන එක තේරුණා ඇත්තටම. ඒකේ එතකොට ඒක කරන්න තියෙන ඕමනාව ආසාව වැඩි වුණා ඇත්තටම. හොඳ පරාමසත් මේ සම්මතය පැත්තෙන් මම කියන්නේ තියෙන්නේ. එතකොට බලන්න ඔය ඔය ඔය ඕක දැනිච්ච තැන ඉන්නේ මොකද සතර බ්‍රහ්ම විහරණය කියන එක. අන්න බලන්න ඔය ඔය තියෙනවද? එතකොට බලන්න එහෙනම් මේ ගමනේ තියෙන්නේ සතර බ්‍රහ්ම විහරණයෙන් තමයි මේ ගමනේ අරියෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්නේ. අන්න බලන්න. එතකොට බලන්න මම ඒ තුල දිය වෙලා යන්නේ මොකද? මමත් එමය දිය වෙලා යන්නේ. ඒ තුල දිය වෙලා යන්නේම මමත් ඒ දිය වෙලා යන්නේ. එතකොට බලන්න මේක මේ ඒ කියන්නේ සතර බ්‍රහ්ම විහරණයෙන් තොරව දැන් ඔබතුමා ඔය කිව්ව අන්තිම කැලරි ටිකේ බලන්න මොකද තියෙන්නේ අර මානව මානව වර්ගයාගේ නේද ඒ ඒ හිතසුව පිණිස කියනකොට බලන්න එතන තියෙන මොකද මෙත්තා මුදිතා කරුණා උපේක්ෂාව කියන හතර බ්‍රහ්ම සතර බ්‍රහ්ම විහරණය තමයි උතන තියෙන්නේ ඔතනින්ම තමයි ඔතනින්ම තමයි ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වැඩෙන්නේ. ඒ කියන්නේ සම්මා සංකප්පය වැඩෙන්න පටන් ගන්නෙ ඔන්න ඔතනින්. සම්මා සංකප්පයට සම්මා සංකප්පය වැඩෙනවා කියලා කියන්නේම ඇත්තටම සතර බ්‍රහ්ම විහරණයෙන් තමයි ඒ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඉස්සල්ලා මනස පිරිසිදු වෙනවා කියන්නේම බලන්න. එහෙනම් මේ ඇහැ රූප ගැටෙන මේ කියන්නේ මේ ආයතන ගැටෙන එක ගැන ඔව් ඒ කියන්නේ ආයතන ගැටිලා මෙච්චර කාලයක් මේ කාමයේ සැපයි කියලා අල්ලගත් එක කාමයේ සැපක් නෙමෙයි කාමයේ දුකක්මයි කියලා එයාට දැනෙනවා. ඇතුළාන්තයෙන්ම දැනෙනවා. එහෙනම් කාමයේ සැපක් හැටියට එයා දකින්න නැති වෙනකොට මොකද වෙන්නේ? මේ ආයතන පරිහරණය කරන එක එන්න එන්න අඩු වෙනවා. ඔව්. ඈ අර බලන්න ආයතන පරිහරණය කරන එක අඩු වෙනකොට මොකද වෙන්නේ? මනසට යන දත්ත ටික වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා අඩු වෙනවා. අඩු වෙන අන්න බලන්න. අන්න අන්න බලන්න මේ අවබෝධය තුල මේ ඇත්තටම සිද්ධ වෙන සිද්ධිය. අන්න එතකොට බලන්න මනස කැළඹෙන්නේ නැහැ. මනස කැළඹෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? මනස නිවෙන්න ගන්නවා. එහෙනම් බලන්න මනස නිවෙනවා කියන කමයි නිවන කියන්නේ. මනසේ නිවීමමයි නිවන කියන්නේ. අපිට ඒ මේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනකොට අපිට අන්න ඒක ඒ ඒ ප්‍රමාණයෙන් දැනෙන්න පටන් ගන්නවා. මනස නිවෙන්න නිවෙන්න බලන්න අව්‍යාපාද නැගලා එනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ව්‍යාපාද නැගලා ආව ඉස්සල්ලා. ඒ කියන්නේ අපි තරහ ක්‍රෝධය නැගලා ආවා. දැන් එන්න නිවෙන්න පටන් ගන්නකොට එළියේ ප්‍රශ්නයක් නෙමෙයිමයි කියලා දැන් පේනවනේ කතන්දරේ. එහෙ නෙමෙයි මෙහි කතන්දරේ තිබිලා තියෙන්නේ. ඒතකොට බලන්න නිවෙන්නේ මනස. අන්න බලන්න ව්‍යාපාදවලට ඉඩක් නැහැ. ව්‍යාපාදවලට ඉඩක් නැති වෙනකොට අව්‍යාපාද වෙනකොට බලන්න ඔබ අහලා තියෙනවා නහි වේරේන වේරාණී සම්මත්තිද කුදාචන අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ කියලා අහලා ඇති. ඔය මොකද්ද කිව්වේ? මේ ලෝකේ කවදාහක්වත් වෛරේ වෛරේ නම් සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන් තමයි වෛරය සංසිඳෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? තරහව සංසිඳෙන්නේ මෛත්‍රියෙන්. හරිද? ඒතකොට අර මෙත්තාව නේ දෙන්න හදන්නේ දැන් ඔය. අර සතර බ්‍රහ්ම විහරණ වල. අන්න බලන්න. හැම සත්‍යයක් කෙරෙහිම ඔබතුමාට ඉන්නේ අප්‍රමාණ මෙත්තාවක්. නේද? අන්න ඒ කෙරෙහි මුදිතාවක්. ඈ ඊට පස්සේ බලන්න ඕකේ යනකොට අවිහිංසාවට ඔබතුමා නැඹුරු ඔබතුමා මේ හැම සත්‍යයක්ම ඉපදිලා තියෙන හේතුව දකිනවා. ඒ සත්‍යය මේ ගමන් කරන ලෝකයේ දැන් ඔබතුමාගේ මං කිව්වේ ඔබතුමාට හැදෙන ස්වභාව දහම මේ මේ භෞතික නෙමෙයි තව කෙනෙක්ට හැදෙන්නේ. එතකොට ඔබතුමා මේක ගැඹුරින් දකිනවා. ඇයි ඔබතුමාට මේ වගේ ජීවිතය? ඇයි මේ වගේ? කූඹියක් ගත්තොත් මේ කූඹිය මොනතරම් අසරණද කියන එක ඔබතුමාට දැනෙන්න ගන්නවා. ඔව්. අන්න බලන්න. ඒ තුල බලන්න මෙත්තමතිතා කරුණාව අප්‍රමාණ කරුණාවක් වෙනකොට බලන්න අවිහිංසාව කියන එක ඔබතුමාට පිහිටන්න පටන් ගන්නවා. අවිහිංසාව. ඒක බලන්න අනුමාන මිත්තා මුදිතා කරුණා මේ උපේක්ෂාව ඔබතුමා ඇත්තටම දැන් ඔබතුමාට පේනවා මේ කිසිම කෙනෙක් ඔබතුමාට මේ කිසිම ඔබතුමාගේ ලෝකයේ පෞද්ගලික කරන කිසි කෙනෙක් ඔබට වැරද්දක් කරලා තියෙනවද මේ ලෝකේ ඔව් ඔව් ඔව් කිසි කෙනෙක් එනම් බලන උපේක්ෂාවට ඔබතුමා එන්න ගන්නවා අන්න බලන්න මේ එන්න ගන්නකොට සතර බ්‍රහ්ම විහරණයෙන් විහරණයේ පිහිටනවා කියන්නේම අන්න බලන්න සම්මා සංකප්පේ වැඩෙනවා සම්මා සංකප්පේ වැඩුණාට පස්සේ බලන්න ඔබතුමා කොහොමද වචන කතා කරන්නේ ඔබතුමා කොහොමද කතා කරන්නේ කොහොමද ඕ කොහොමද හුලම් පිට වෙන්නේ මේ පටවි ගැටීමක් වගේ නේද පටවියට අපි හිතමු මෙහෙම කියලා දැන් මම මම කියනවා කුල්ල කියලා කුල්ල ඔව් දැන් ඔබතුමාට වුණානේ ඔව් කොහොමද ඔබතුමා දැන් ඔන්න ඔක ගැන හිතන්නකෝ ඔව් ඔන්න හිතනවා හිතන්න පුළුවන් ඔව් දැන් ඔබ වචනින් පිට කරන්නකෝ කුල්ල කොහොමද පිට කරේ කොහොමද පිට කරේ? ඇහෙන එක ඇහෙන එක අර පුරුදු වෙලා තියෙනවනේ ඒ ශබ්ද පුරුදු වෙලා තියෙන ශබ්ද උගුරෙන් වාතය කම්පනය කිරීමක් කරේ. හ්ම්. එතකොට ක්‍රියාවලිය තව ටික විස්තර කරොත් කොහොමද උකුණේ සිද්ධිය? දැන් ඔබ හිතන එක නම් හරි. ඇතුලේ ඇතුලේ සද්ද සද්ද මේ කම්පණය ඔබතුමා ඇතුලෙන්ම දකිනවා. කුල්ල කුල්ල කියලා ඔබතුමා දකිනවා. ඔන්න ඇතුලෙන් ඇතුලෙන් හැදෙන සද්ද සද්ද කම්පණය ඔබතුමාට ඇතුලෙන්ම දැනෙනවා. දැන් එතකොට ඔබතුමා කතා කරන්න යනකොට කොහොමද කතා කරන්නේ? කටට පුළුවන්ද වචන පිට කරන්න? හුලම් පිට කරන්න කටට ඕන විදිහට? බෑ හිත හිත තමයි මූලික වෙන්නේ. අන්න හරි. මනසින් ඔක සීකල්ලා දෙන්න වෙනවා මේ කරන විදියනේ. මනසින් ඕක මොකක්ද කරන්නේ මනසින් හෘදේ වස්තුවයි මොළයයි උපයෝගී කරගෙන ওই ක්‍රියාවලිය කරනවා. එහෙනම් බලන්න මනස හෘදේ වස්තුවයි හිතයි මේ මේ මොළයයි උපයෝගී කරගෙන යන ගමනක් මෙතන තියෙන්නේ නේ. ඔව් ඔව්. හිතන දැනදී මනස. එතකොට දැන් වචන කතා කරනවා කියනකොට ඕක කතා කරන්න ඕන විදිහ කියලා දෙනවා. සී කරනවා. ඔව්. අන්න සී කරා. දැන් බලන්න සී කරනකොට ආවේ සිතුවිල්ලක් නේ. ඔව් ඔව් ඔව්. එතකොට කටින් එළියට ගියේ සිතුවිල්ලක්ද ගියේ හුලන් ටිකක්ද? හුලන් ටිකක් ගියේ. හුලන් ටිකක් ගියේ. ඒ හුලන් ටිකේ කම්පනියත් එක්ක කම්පනිය තමයි අපිට හම්බුනේ සත්‍යයක් හැටියට. නේ? ඔව්. එතකොට එන හිතපු එක එළියට ගියේ නෑ නේද? කුල්ල කියලා. හිතපු එළියට ගියේ නෑ. එතකොට හිතපු හුලන් ටිකක් තමයි එළියට. හුලන් ටිකක් ගියේ නේද? හුලන් ටිකේ වායු කම්පනිය තමයි අපිට හම්බුනේ සත්‍යයක් හැටියට නේ? එතකොට එහෙනම් හිතපු එක කවදාවත් එළියට ගිහිල්ලා නෑ සද්දයක් හැටියට නේ බලන්න මේ හැමතැනම දෙහා ගන්න. එතකොට ඔය ඕක ඔය මේ කොහොමද හුලන් ටික එළියට ගියේ? හුලන් ටික කොහොමද එළියට ගියේ? ඒක උනේ කොහොමද? අන්න අර මං කිව්වා නේද? මනසට පුළුවන් සිහි කරන්න. ඒ කියන්නේ තත්ත්ව මනෝ විඥාන ධාතුවට පුළුවන් සිහි කරන්න යමක්. මේක සිහි කළා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ කය උපයෝගී කළා. හරිද? ඒකට මොලයක් තෝරන වෙනවා හෘදය වස්තුව තෝරන වෙනවා මෙයාට. එතකොට ඔව්. මොලේට ඔව්. මේ මොලේට දුන්නාම මේ පණිවිඩේ මොලෙන් සංඥා ටික එනවා. ඒ සංඥා වලට අනුරූපව හෘද වස්තුව ක්‍රියාත්මක වෙනවා. අන්න බලන්න දැන් ඔව්. ඔබතුමා ওই කුල්ල කියන එක අපි හිතමු තප්පර තප්පර 45ක් විතර ඇද්දා කියලා. ඔව්. ඔව්. තප්පර 45ක් විතර ওই කුල්ල කියන එක ඇදගෙන ඉන්න නම් ඔබතුමාට ප්‍රාසාසී නේද ওই සද්ද එළියට යන්නේ. ඔව්. ඒ කියන්නේ ප්‍රාශ්වාසයක් වෙන්න නම් ඔබතුමාට ඒ ප්‍රමාණයට ගන්න වෙනවා නේද ආශ්වාසයක්. ආස්වාසයක් ඔව් ඔව් අන්න බලන්න දැන් මේ ආස්වාස රැල්ල ප්‍රාස්වාස රැල්ලත් උතන සම්බන්ධ වෙන සිද්ධිය. එතකොට බලන්න අපි හිතන් හිටියනේද මේ ආස්වාස ප්‍රාස්වාසය නිකම් වෙනවා කියලා. ඔව් ඔව් බලමුකෝ අපි එහෙම වෙනවද කියලා. ඔන්න බලන්නකෝ හොඳයි. එතකොට බලන්න එහෙනම් ඔබට ඒ ප්‍රමාණයට සද්දය තප්පර 45ක් තප්පර 30ක් විතර අල්ලන් ඉන්න නම් ඒ ප්‍රමාණයට ඔබට ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා ආස්වාසයක් වෙන්න ඕනේ නේද? ඔව්. ඒක කරන එක අන්න බලන්න. ඒක සිහි කළා දෙන්නේ කවුද? අන්න මනස. මනස සිහි කළා දෙනවා මේකට ඔච්චරක් වෙලා අල්ලන් ඉන්න නම් මෙච්චරක් මෙච්චරක් ආස්වාසියක් ගන්න ඕනේ කියලා. කැපැසිටි එක. ඔව් අර ගායකයේ වොයිස් ට්‍රේනින් ගායකයේ වොයිස් ට්‍රේනින් කරනකොට බීටින් එක්සර්සයිසස් කරන්න ඔය වගේ එන්නේ තින්. හරියට හරි ගන්න දැන් ඔය කොහොම ගලප ගන්න ඔයා. විපව වෙන ජෝකේට හරිද? ඔක වෙන්නේ කොහොමද කියලා. ඒකට බලන්න. ඒක ඒ විදිහට මෙයා සිහි කළා දුන්නාම අන්න ඒ ප්‍රමාණයට ආස්වාසිය ඇදලා ගන්නවා. කවුද මේ හෘද වස්තු ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද එතකොට? අන්න බලන්න. මේක ක්‍රියාත් මේක නිකන් ක්‍රියාත්මක උනාද? මේ ක්‍රියාත්මක වෙන්න මොළයෙන් අර විදිහට සංඥා සෙට් එක එන්න ඕනේ. මේක වෙන්න ඕන විදිය. අන්න දැන් මේක වෙනවා. අන්න බලන්න ආස්වාසිය වුණා. අය කියන්නේ මනස කය පරිහරණය කරන විදිහ ඔය තියෙන්නේ. ඔව් ඔව්. අන්න බලන්න මනස මේ කය පරිහරණය කරනවා. හරිද? අනවන මේකට ඕන කරන ප්‍රමාණය ඇදලා ගත්තා. අන්න එළියට දැම්මා. අන්න ඇහුණා. කුල්ල කියලා ඇහුණා. දැන් බලන්න ඔය ක්‍රියාවලියට සකස් වෙච්ච හේතු ටික වෙනස් වුණා ඉවරයිනේ දැන්. ඔව් ඔව් ඔව්. දැන් බලන්න ඔබතුමා ඔක ලියනවා කියලා හිතන්නකෝ. ඕක කොලේක ලියනවා. සිත්තමක් හැටියට ලියන ගන්නවා. දැන් ඕක ලියනකොට කොහොමද වෙන්නේ? කොහොමද ලියන්නේ? අත අපි අත අතට පෑන ආවේ කොහොමද? අතට පැන්සලක් හිත හිත කියනවා ගණ්ඩ පෑන කියලා අන්න හරි මේක අරගන්නවා අන්න බලන්න මේ ඇඟිලි ඔක්කොම මේ ඇඟිලි දන්නවද මේක නවලා මේ විදිහට අල්ල ගන්න ඕනේ කියලා බලන්න මේ වෙන ක්‍රියාවලිය හිත දෙන හිත දෙන කමාන්ඩ්ස් මේ ඔක්කොම අන්න බලන්න මේකට අනුරූපව මේක අන්න බලන්න දැන් චිත්‍රණයක් වෙනවා කොලයක් උඩනේ හරි ඔන්න කුල්ල කියලා ලිව්ව කියලා හිතන්නකෝ දැන් මේ කුල්ල කියලා ලියපු තැන අන්න බලන්න මනස මේ කය මේ විදිහට පරිහරණය. දැන් මනසින් ආවි සිතුවිල්ල. ඒ සිතුවිල්ල දැන් මේ කොලේ තියෙන්නේ ලියවිලා. නෑනේ. <laughs> සිතුවිල්ල කොලේ ලියවිලා නෑනේ. කො සිතුවිල්ල කොලේ ලියවිලා. මේක වෙන කතාවක්. අද බලන්න. හිතන එක වෙන එකක්. ක්‍රියාව වෙන එකක්. ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. ඔව් අපි හිතන එක වෙන එකක් ක්‍රියාව වෙන එකක්. ඒක සම්පූර්ණ නැත්නම් අන්නවල ඕක නිකන් සරලව ගත්තත් හරිනේ මම මේ නිශාන්ත මහත්තයා සරලව ගත්තත් අපි හිතනවා දැන් මෙහෙම වෙන්න ඕන කියලා. නමුත් වෙන්නේ ඒක නෙමෙයිනේ. ඒ පැත්තෙන් ගත්තත් ඒ පැත්තෙන් ගත්තත් හරියටම හරි වෙන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ මේ භෞතිකයේ වෙන ක්‍රියාවලිය වෙන එකක්. වෙන එකක්. මනසින් ගන්න හදන ලෝකේ වෙන එකක්. ඒකයි මට ගැඹුරු තැනක් මම. ඒකයි මට වෙන්න ඕන. ඔව එකන අපි සබ්දයක් අපි කටින් හිතන එක වෙන එකක් හැබැයි හිලියට යන්න හුලන් ටිකක් අපි හිතන එක වෙන එකක් ලියවෙන් ලියනපුුවම ඒක වෙන එකක් මේ ලියවිලා ලියන්න බැන් එතකට මේ ක්‍රියාවලිය වෙනවා ක්‍රියාවලිය වෙනවා මේකත් වෙනවා අරකත් වෙනවා එතකට බන් රේල් පීලි දෙක කවදක්ක මේ දික හම්බෙන්නේ හම්බෙන්නේ හිතන එකයි බාහිර වෙන එකයි රේල් පීරිදයක් කවදත් හම්බෙන්නේ කවත් දාක්කත් වේදක සකස් වෙලා නෑ. ඒ කියන්නේ ගතයි සිතයි මෙලෝ කවත් දාක්කත් සකස් වෙලා නෑ. ඔව් ඔව් ඔව්. ඔබට පේනවද දැන් මේ සිද්ධිය? ගත සිත කවදාකවත් සකස් වෙලා නෑ. මාර මාර දෙයක් ඇහුවා මට මාර දේවල් ටිකක් ඇහුවද මම මේක මාර කතාවක් තමයි එතකොට බලන්නකෝ මේ රූකි කොහි දියන්නේ එහෙනම් බලන්න එතකොට බලන්න මේක වෙන සිද්ධියක් අරක වෙන සිද්ධියක්. ඔව් ඔව් ඔව්. එතකොට නමුත් අපිට හම්බ වෙලා තියෙන්නේ මේ එළිය එකද ඇතුළේ එකද? අපිට අත්දකින්න පුළුවන් ඇත්තටම ඇතුළේ එක නේද? අන්න හරි. අපි ඇත්තටම අත්දකින්නේ ඇතුළේ එක. ඇතුළේ ඒ කතන්දරේ තමයි අපි ඉන්නේ. අපි රැවටෙනවා හැබැයි මේ එළිය එක තමයි අත්දකින්නේ කියලා නේද? හරියටම හරි. ඔන්න ඕකයි ලෙහා ගන්න ඕන තැන. අපි අත්දකිනවා මේ එළිය එකයි අපි අත්දකින්නේ. අයිලී එක නෙමෙයි අපි පරිහරණය කරන්නේ අපිට මනසින් එළියට යන්න බෑ. අපි පරිහරණය කරන්නේ මේ ඇතුලේ කතන්දර. මේ බාහිරය සම්බන්ධ මෙච්චර පැහැදිලි කිරීමක් මෙච්චර මෙච්චර මට කවදාවත් ජීවිතේ ඇහිලා නැහැ නිකන්ත මහත්තයා. ඔබතුමාට පිළිසිද්ධ වෙනවා. <laughs> එතකොට බලන්න එහෙනම් බලන්න ඔබතුමාගේ ඇතුළාන්තයට අනුරූපව නේද මේ බාහිරේ ඔබතුමාට සකස් වෙන්නේ. ওই කතන්දරේ තමයි මම ආයි මේ පෙන්වුවේ. වෙන විදියකට. තව විදියකට. ප්‍රායෝගිකවම අද මේ මේ ඔබතුමාට මේක මේ මට කතා කරන්න ඕන උනේ. හොඳයි මං හිතනවා ඔබතුමාට ඔන්න ওই ටික හොඳට තව ටිකක් හොඳට බලනකොට ඇත්තටම අපිට එනං දුවන්න නෙමෙයි තියෙන්නේ නතර වෙන්න තියෙන්නේ. දුවන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මටම බලන්න කවදාකවත් හම්බෙන්නේ අපි මේ ඔව් අපි මේ ඇතුලේ ඇතුලේ හදාගන්න එකට එළිය කියලා හිතාගෙන රැවටෙන එක විතරමයි වෙලා තියෙන්නේ. හරියටම හරි. ඒ කියන්නේ බෝල් එක ගන්නවා උඩ දානවා ආයි අල්ලනවානේ. <laughs> ඔව්. ඕකම නේද වෙලා තියෙන්නේ. ඔව්. බෝල් <laughs> එක ගන්නවා උඩ දානවා අල්ලනවා. මනසේ රූපච්චය විඥාන විඥානපච්චය මනසේ රූප. ඔන්න ඔකමයි වෙලා තියෙන්නේ. විඥානපච්චය මනසේ රූපම් මනසේ රූපච්චය විඥාන. ඔච්චරමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට බලන්න නම් නමුත් අපි ඔක්කොම ලෝකේ මේ බාහිරට අල්ලලා ගැට ගහලා ඒක ඒක ඒකත් ඔස්සේනේ අපි දුව දුවනවා කියලා හේතුවේ. ඒ දුවල නෑ බලන් යනකොට. අන්න බලන්න. බලන්නකො මේක මාරම කතාවක්. ඉතින් එහෙනම් ඔබතුමාට හොඳටම පැහැදිලි. දැන් බලන්න. එහෙනම් ඇතුළට අනුරූප මනසට අනුරූපව නේද ක්‍රියාව සිද්ධ වුනේ? මනසට අනුරූපව නේද වචනේ පිට වුනේ? ඔව්. එතකොට බලන්න ඔබ ඇතුළෙන් එළියටනේ මහත්ය කතන්දරේ. ඔව් ඔව් ඒකෙන් එළියට නිසා කෙලින්ම උඩට එහෙනම් අර කිව්ව කතන්දරේ අනිදස්සන අප්පටිකිය සනිදස්සන සප්පටිකිය දැක්කද දැන් ඔබතුමා ඔව් වෙන හැටි මෙච්චර සල්ලි ඒක තමයි ඒකට දැන් එළියෙන් ඇතුළට කියලානේ <laughs> බලාගෙන ගියාම මේ හැමදේම ඉලා තමයි ඇතුළෙන් එළියට අපි ඒ හින්දා ඉතින් එළිය දේව එළියෙන් ඇතුළට කියලා හිතාගෙන දුවනවා එළිය කල්ලා ගන්න දෙයනේ මේ ඇතුළෙන් එළියට ගියා නම් දුවන්න දෙයක් නැහැ නතර වෙන්න තමයි තියෙන්නේ එතකොට බලන්න ඔබතුමාට හිතෙන විදිහට තමයි බෞද්ධකී නිර්මාණය වෙන්නේ. එතකොට බලන්න ඔය කිව්ව මොකද සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන එක ඔය තියෙන. ඔය ටිකත් ඔය සිත කය වචනේ නෙවෙයි තියෙන්නේ. ඕක නේද ජීවිතේ. ඕක අවබෝධ කරගන්නවා කියන්නේ බලන්න සම්මා ජීවය. ඔබතුමා අවබෝධ කරගන්නවා මේක ඇත්ත ඇති හැටි. දැන් ඔබතුමා ඉන්නේ කොතනද? උත්තරේ උඩ. මොකද උත්තරේ අවබෝධය. ඔබතුමා සූත්‍රයට දැම්මා ඔබතුමාගේ தත්ත ටික උත්තර ටික එන්න ගත්තා. උත්තරේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ උත්තරේ මොකද්ද? හැම සූත්‍රයකම අවබෝධය. අවබෝධය. ඒකේ අවසාන උත්තරේ මොකද්ද? නිවන. ආන්නවල ඔබ ඒ ප්‍රමාණයට මේ මොහොතේ අවබෝධයේ ප්‍රමාණයට ඔබ නිවන ස්පර්ශ කරනවා. ඔබ ඒ ප්‍රමාණයට මනසින් නිවෙනවා. අන්න ඔබ පූර්ණේ වෙන මොහොත තමයි අවසානයේදී වෙන්නේ. ඒ කියන්නේ ඔබ ඔක දකින්න දකින්න හැම මොහොතක් පාසාම ඔබ ඔය අවබෝධයේ ඉන්නවා නම් අවිද්‍යා තසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා කියන තැන ඉන්නේ. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියන අන්න දැක්කද? <laughs> ඈ ඔබ හි <laughs> එක ජීවිතයට ආපු නැති දේශනාවක් ගන්න මහත්තයා අන්න බලන්න ඕක දැනෙන්න දැනෙන්න ඇතුළාන්තයට ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූ පුතිපටිනිසග්ගෝ තණ්හක්කේ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන තැනට යන්නේ. ඒ කියන්නේ මේකමයි ශාන්ත. මේකමයි ප්‍රණීත බලන්න මේ සිද්ධිය. මේ සීල සංස්කාරයන්ගේ මෙන්න මේක තමයි සීල සංස්කාරයන්ගේ සමතය. ඈ ඒ කියන්නේ අපි අල්ලන් ඉන්න මේ කෙලෙස්යන්ගේ අත්හැරීම තියෙන්නේ ඔන්න ඔතන. ඈ අන්න එතනයි තණ්හාවේ අවසානයේ තියෙන්නේ. අන්න බලන්න වඩුවට ගේ හදන්න බැරි වෙන්නේ ඔන්න ওই ටික දැකපු තැන. එතකොට බලන්න අන්න බලන්න ඔය ඕතන බලන්න ආස්වාදයන් ඇසුරු කිරීමෙන් වෙන් වෙනවා කියන්නේ අන්න බලන්න මනසේ මනස මනස පිරිසිදු වෙන තැන. අන්න එතනමයි එතන වෙන් වෙන්න තැන. එතකොට බලන්න අන්න එතනමයි රාගදේශ මෝහ නිරෝධය වෙලා නූපදින ස්වභාවයටපත් වෙන්නේ. අන්න එතන තමයි පරම නිවන. සුවය වෙන අන්න එතන තමයි පරම සුවය ඒකම තමයි නිවන. ඒ ප්‍රමාණයට ඔබ මේ මොහොතේ අත්විඳිනවා. ඔය ඔය අවබෝධය තුල ඔබ ඉන්නකොට ඒ ප්‍රමාණයට ඔබ ඒක අත්විඳිනවා දිනේ කොයි විදිහට ඔබ අත්විඳින්න අත්විඳින්න යනකොට මොකද වෙන්නේ මේක දිනක පූර්ණ වෙනවා අන්න එතකොට කියනවා කෙලෙස් පරිණිරවාණය සිද්ධ වුණා කියලා අන්න එතෙන්ද කියනවා අරිහතුන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා අන්න දැක්කද සිද්ධිය ඉතින් මේක තමයි කතන්දරේ ඉතින් අපි එදා කතා කරා මම හිතනවා අද ඒකේ තව ප්‍රායෝගික පැත්තක් වගේම න්‍යාය පැත්තක් බුදුහාමුදුරු පෙන්වුවේ මොකද්ද මගේනි මම පෙන්වපු එකක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ මේක පෙන්වුවේ කොහොමද අන්න මේ සංසිද්ධිය ඇත්තටම මේ අපි මේක දෙපැත්තෙන්ම දැනගන්න ඕනේ න්‍යායත් දැනගන්න ඕනේ මේක ඇත්තටම මේ පරිහරණය ප්‍රායෝගිකව දැනගන්න ඕනේ එහෙනම් මම හිතනවා ඔබතුමාට පහ ගැඹුරු දැන් ටිකක් ස්පර්ශ මහා කියන්නේ ඒක නම් පුදුම වටින දේශනාවක් නිකන් මහත්තයා. මට හිතා ගන්න බෑ වචන නැහැ විස්තර කරන්න. සාදු සාදු සාදු. එතකොට බලන්න ඔබතුමාගේ බුදු පියාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ තිබිච්ච අප්‍රමාණ සද්ධාවමයි අපිට මේ වගේ සාකච්ඡාවක් කරන්න හේතු වුනේ. ඒකමයි වෙන මොකක්වත් නෙමෙයි. ඒ හේතුවමයි. ඔබතුමා කතෝලිකයෙක් කියලා හිතුවත් ඔබතුමාට ඔබතුමා එතන හිර වුන්නේ නැහැ. ඔබතුමාට දැනගන්න ඕන මේ ලෝකේ ඇත්ත මොකක්ද කියන එක මේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ ඒ ඒ ඒක ඇති වෙච්ච ඒ එක ඒක එක එක ඒක දැනගන්න ඕන උනේ ඒ සද්ධානු සද්ධාවක ඔබට පිහිටියේ නැත්නම් ඔබතුමාට මේක ඇහෙන්නේ නැහැ කවදාවත්. ඒ හේතු සකස් වෙන්නේ නැහැ කවදාවත්. ඒක බලන්න. එහෙනම් මෙතන තියෙන්නේ ඔබ ක්‍රිස්තියානිද ඔබ බෞද්ධයේද ඔබ හින්දුද ඔබ ඉස්ලාම්ද ඔය එකක් නෙමෙයිනේ ඇත්ත ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ තමයි විද්‍යාව පෙන්වුවේ හරියටම ඒක හරි ඒක හරි උන්වහන්සේ ඒක තමයි ලෝක විතු කිව්වේ උන්වහන්සේට හරි උන්වහන්සේ තමයි විද්‍යාව හරියට පෙන්නේ එතනින් එහාට අනිත් ඔක්කොම අවිද්‍යාව <laughs> ඔතනින් එහාට <laughs> එතනින් එහා පැත්තේ දින සියලුම දේ අවිද්‍යාව ඔතන තමයි විද්‍යාව තියෙන්නේ හොඳයි. එහෙමනම් මම හිතනවා ඔබතුමාට බොහොම හිතන්න දේවල් ගොඩක් ආවාද. හරි. ගොඩක් දේවල් ඔබතුමාට පිං සිද්ධ වෙනවා. මේ වගේ දේශනාවක් මට කියලා දුන්නට මෙච්චර දෙයක් කියලා දුන්නට ගෞතමාට පිං සිද්ධ වෙනවා. පුදුම වටින දේශනාවක් මේක ඔබතුමා මේක YouTube දානව නේද? ඒක දාන්න ඇත්තටම මේක මාර වටින දේශනාවක්. මිනිස්සුන්ට අහන්න වටින පුදුම වටින දේශනාවක්. සාදු සාදු සාදු. ඒක ඒ විදිහටම සිද්ධ වේවි. අපි තව කෙනෙක්ට මේක ඇහිලා මේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්න මං හිතනවා මේ විග්‍රහය ගොඩාක් දුරට බල උපයෝගී වෙයි කියලා. මොකද ඔබතුමාගේ පළවෙනි දේශනාවත් සෑහෙන්න කම්පනයක් වෙලා තිනවා හැමතැනම. ඒක තාව දුරටත් යනවා. ඉතින් මං හිතනවා මේක ඒකේ දෙවෙනි කොටසක් හැටියට තවත් එහාට යයි. අපි තව දවසක මීටත් එහාට තවත් කතා කරන්න දේවල් තියෙනවා ගැඹුරු ගැඹුරු දැටි. අපි ඒව තව ටිකක් ලියමු. හොඳමයි. එහෙනම් ඔබතුමාට මේ සියලු පුණ්‍ය කුසල් නිවන පූර්ණේ පිණිසම උපනිෂ වේවා කියලා අනුමෝදන් කරනවා. හොඳයි. සාදු සාදු සාදු. හොඳයි. ත්වන් සරණයි. ත්වන් සරණයි නිසන්ත මහත්තයා ත්වන් සරණයි. සරණයි.